ජනචන්ද්‍රී මහත්මයා ප්‍රේමසිරි කේමදාසයන් අපට පෙන්වා දුන් මගක් තිබෙනවා. නිර්මාණය කර දුන්න මගක් තිබෙනවා. දැන් බොහෝ විට නගර කනස්සල්ලක් නැත්තම් මැසිවිල්ලක් තමයි ඒ කාලේ කරපු වැඩ අද නෑ. ඒගොල්ලෝ එහෙම කරාට මේගොල්ලෝ මෙහෙම කරන්නේ නෑ. පියන්නේ කොහෙද කියලා දන්නේ නෑ. මෙවැනි දේවල්. ඔහු පෙන්වා දුන් මග ඉදිරියට යෑමේ ශක්්‍යතාවක් වර්තමාන නිර්මාණ සමාජයේ අත්පත් කරගෙන තිබෙනවාද? ඔහු පෙන්වූ මග අපි හරියට වටහාගෙන තිබෙනවාද? මග වටහා ගැනීම පිළිබඳව නම් ප්‍රශ්නයක් තියෙනවා එක එක මං හිතන්නේ තවත් සැහැණ කාලයක් යයි මං හිතන්නේ වටහා ගන්න. හැබැයි එතුමා මේ අපේ රටේ ඉදිරිපත් කරන සංගීත සම්ප්‍රදායයන් ප්‍රබෝධ කරගත්ත ශිල්පීන් ඉන්නවා. දැන් මං ඒ ඉන්දින්ද කියලා නෙමෙයි දැන් මේ දෙපළ හොඳ උදාහරණයක්. මොකද දැන් හේමදාස්යන් මේක දරන් හිටියනේ. එයාට බයක් තිබුණා ඒ ආරේ වැඩක් කරන්න ආයේ නැති කියලා. එයා මේක උගන්වන්න පටන් ගත්ත කාලයක් ඉඳන්. කන පිළිබඳව එයාගේ විද්‍යාව ඊළඟ සංගීතය පිළිබඳව මේ උගන්නන්න හැදුවානේ තියෙන. අපි දන්නවා ඒ උගන්නන්න හැදුවාට දැන් එහෙම ගෝලෝ බිහි කරන්නත් බෑනේ. හැබැයි නොනවතින උත්සාහයක් තිබුණා ඒක උගන්නන්න. කවදාවත් මේක එක මේ යන්න හිතුනේ නෑ යා. මේක තවන්ගේ දින සිකල සම්බ සියලුම ගුරු මුස්ති තියාගෙන යන්න හිතපු කෙනෙක් නෙමෙයි. ඒක දෙන්නමයි හැදුවේ යවදිස්සේ. ඉතින් මම දරන් හිටියා ඒක මේ අවසනක් අපිට ගන්න බෑ අපි සංගීත දන්නේ නෑනේ. <laughs> මේ එයා අපි කියලා දෙන එක. ඒක එයා කිරිම කියන්නේ මුම් මියුසික් දන්නේ ඔක්කොම දන්නා මියුසික් දන්නේ. ඔය කියන්නේ තරහට පිනවන්නට. ඔක්කොම දන්නා මියුසික් දන්නේ. ඒ එහෙමද ඔයා මොකොත් දන්නේ නැහැ මියුසික් දන්නවනේ. හරි කතර කියනවා. ඉතින් එයාට තිබුණා එහෙම ලොකු උමනාවක්. කියන්නේ මෑයේ කුරකම නොකියන වීදි සරණ ලඟුවේ ලඟුවේ දෙව් මල්ගෙන දෝත පුරා මුඩි කුටියට පියවංගන ඔබේ දැන් රටගත් හැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ බුදුන් දැක නිවන් දකිමයි बता जा من මගේ අවසාන දෙල් නාට්‍යය හතර දික් සෙබ්බතියෝ. ඒකේ ජාතික රූපවාහිනිය වැඩසටහනකට ආවා. ඒක අවසාන වැඩසටහන ආපු වෙන. ඒතර මකුගඩු සත්කම කරලා පස්සේ. ඉතින් එයා කිව්වා එදා ප්‍රසිද්ධියක් කිව්වා ඒක. මට එන්නත් කලින් කිව්වා එදා මම හිතනවා මට ආයි වෙන වැඩක් කරන්න බැරි වෙයි කියලා කියලා. එහෙම කිව්වා. ඔයාලා ජයන්ත දැන් නැති වෙන කෙනෙක් හොයාගන්න වෙයි. එහෙම කිව්වා. එයා එයාට තිබුණා පොඩි එකක් එහෙම කඩගාටුවක් තිබුණෙත් නෑ. ඒ ජීවිතය ගැනත් ලොකු අවබෝධයක් තිබුණා. මම හිතන්නේ එතුමා මේ සියල්ලම ඉගෙන ගත්තේ ඔහුගේ ජීවිතේ. ඔහුට ජීවිතේ ඉඩදිලා තිබුණ හැම ඉගෙන ගන්න. ඔහු මවගෙන් ඉගෙන ගත්තා. දැන් මට කිව්ව දවසක් ඔය මගේ කාලේ මවුනි සමහා සඳවණිය මටත් අතිශය ප්‍රිය ගන්න සඳවණිය. දැන් මට කිව්වා මේ මේකට අදහසක් ආවේ නැහැ කියලා මේ දැන් අරවල් ලියනවලු මේවා ලියනවා පාන්දර 3ට විතර ගෙදර මෙහෙම පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි යනකොට එක සුවඳක් නහයට ආවා. මොකද්ද සුවඳ? අම්මගේ චීත්තේ ඉඳුල් සුවඳ. දැන් අම්මලා අර තපේ දාන්නේ උඩින් අඳින චීත්තේ. චීත්තේනේ. ඒ මාස්ටර්ගේ අම්මා එහෙම එක්කනේ. හරි ආදරේ මාස්ටර්ට මේ සුවඳ ආව එනකොට මාව කිව්වා අදාළ ඉන්ස්පිරේෂන් එක. ඉවර ලියන්න පටන් ගත්තා එහෙමයි. ඊට පස්සේ කිව්වා තව සිද්ධියක් වුණානේ. ඔය කාලේ මම උණි දර්ශනයේ දවසේ මම අභාප්‍රාප්ත වෙනවා. එතකොට අර මවට වෙන් කරපු ආසනේ මෙතන සුදරෙද්දක් දාලා හිස තියලා තමයි සම්දවණිය පවත්ලා තියෙන්නේ. අපි කුඩිදෝ. ඉතින් මට කියනවා එදා ඇවිල්ලා කණ්ඩක් කරන්න මෙහෙම එනකොට අර චීත්‍ය සෝඳ අපවා වගේ. අර ඉදුල් සෝඳ නැවතාවා වගේ. ඒ බලන්න මම කියන්නේ මිනිස්සුන්ගේ ඉන්ස්පිරේෂන් එක මේ ජීවිතයේ මේ මේ අභ්‍යන්තරිකව තිබෙන මේ හැඟුම් ආ මේවා කොයිතරම් බලපෑමක් කරනවද සංගීතඥයෙකුට ඔහු ඒවා අව්‍යාජව අරගත්ත. ඒවෙන් අව්‍යාජව පෝෂණය වෙච්ච කෙනෙක් කෙනෙක් තමයි මට කියන්නේ ඔහු තාම අව්‍යාජ සංගීතඥයෙක් විතර නෙමෙයි ඔහු තාම අව්‍යාජ මිනිසෙක්. එහාට ගමත ගම ගම ගමෙන් ගමරුති හාටුවක් නෙවහාටුවක් එවන්න පොඩි මල්ලින් අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් නෙවන්න මට ගමත ගමෙන් ගමෙන් ගමරුති පිහාටුවක් එවන්නක් එවන්නේ පොඩි මල්ලි මතේ අනේ අම්මේ කුරුළු පිහාට පිහාට වගේ රැසුණු ගම් දොර නොපෙනෙයි මවැළෙහි පය මරුවල් පැටලෙයි ඇන්ටනා තුරින් නපත් කර පුරපත් කර යසි උඩින් ගිල්ලෙන් අම්මේ මට කුරුළු කිහාදුවක් සෙවන්නේ මට ගමත ගමත ගමත ගමත කුරුම් පිහාතුවක් එවන්නේ පොඩි මල්ලෙන් අතේ අනේ අම්මේ කුරුළු තිහයි හරුවක් ගිනිගත් තන කෙලියයි හිත බරයි මගේ අත මිට කකියයි එන පාලස්සක පොළදාට හඳ වාගේ ඔබ දකින්න අම්මේ මට කුරුළු පිහාටුවන් එවන් මට ගමට නින්න ගමට නින්න කුරුළු පිහාටුවක් එවන් එවන් පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන් නදීක සහෝදරයා. ඔව් මම හිතනවා ඔහු නියෝජනය කරපු සම්ප්‍රදායය මදක් සලකලා බලන්න ඕන. ඔහු නියෝජනය කළේ ගුරුගෙන් ගෝලයාට ඥාණය ගෙනෙන සම්ප්‍රදායක් නෙවෙයි. ඔහු ඒ සම්ප්‍රදාය බැහැර කළා. ඒ සම්ප්‍රදාය තමයි සහෝදරකෝ වගේ අර ගුරු මුෂ්ටි තියාගන්නේ. ගුරා ගුරා කිල්ල ගෝලියෝ හරියන්නේ නැහැ. හරි හරි. ඒක ගුරා බයයි ගෝලයා ඔහු අතික්‍රමණය කරගෙන. ඒ සම්ප්‍රදාය තුල තියෙන අපි හිතමු ඒකේ ඊටාම හොඳ ප්‍රකාශනය තමයි ගුත්තිල කාව්‍ය. එහෙම නැත්නම් ගුත්තිල කාව්‍ය. ඒක සංකේතයක්. සංකේතවල එහෙම නැත්නම් මාස්ටර් බිල්ඩර් වගේ හෙන්රි කිබ්සන් යුරෝපෙත් එක තියෙනවා ඈ මාස්ටර් බිල්ඩර් වගේ මේ නාට්‍යකින් ඔහු එක ගේනවා මාස්ටර් සහ ඊළඟ પરම්පරාව අතර තියෙන අර්බුදය ඉතින් මම හිතනවා කේමදාසයන් යෝජනා කළේ ඔහුගේ භාෂාවෙන් යෝජනා කළේ මේ ගුරුකෝල සම්බන්ධයෙන් නෙවෙයි ඔහු යෝජනා කළේ පූර්වජයාගේ ඊළඟ ජනිතය හැදීමේ සම්බන්ධව. නදීක මතකද දන්නේ නිතර මේ කේමදාස පදනමේ මා කියන දේ මා කියන ආදී නොකරනු කියලා. ඕකෙත් තිබුණා උද්ෘතයක්. ඒ උද්ෘතයේ ඉතින් ලස්සන වචනයක් කිව්වේ. පූර්වජාගෙන් පූර්වජාගෙන් ඊළඟ પરම්පරාව ඇති වීම. ඊළඟ ජනිතය ඇති වීම. ඒ කියන්නේ ගුරුවරයාගෙන් ගෝලයෙකු ඇති වෙනකොට අර තියෙන ප්‍රශ්න මේ පෙරදිග ප්‍රශ්නත් එක්ක මේ අඩුවේ වියන්නේ. දැනුම ඥානය නිෂ්පාදන ධාරිතාවයේ මේ සියල්ල අඩුවෙමින් යනවා. මොකද මෙයා කොටසක් තියාගන්න නිසා. එහොම ඉතුරුලා ඉතුරුලා තමයි මේ එන්නේ. හැබැයි අර ඊටාම විද්‍යානුකූල දේ තමයි පූර්වජයාගෙන් ඊළඟ ජනිත හැදෙනගේ සියලුම ඥාන ලක්ෂණ සහිතව හැබැයි වැදගත්ම දේ තමයි වෙනස්. වෙනස් ජනිතයෙක් එන්නේ. එයා එන්නේ අර වෙනත් බෝ ලක්ෂණත් එක්ක. හරියටම කේමදාසයන් ආවේ යම්සේද එසේ. කේමදාස වගේ කෙනෙක් හිටියේ නෑ ඒ කාලේ. හැබැයි කේමදාසයන්ගේ සංගීතයේ තිබුණු මූලිකාංග ඒ තැන්වල තිබුණා. සංගීතය විශ්ලේෂණය කළාම ඒ සංගීතයේ මූලිකාංග ඒවකට සංගීතඥයන්ගේ සංගීතවල සාමාන්‍ය කරනවා නම් නම් පාඩකම් නම් දැන් දක්වනවා. හැබැයි ඒක හරිය බුදුහාමුදුරුවෝ වගේ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බෞද්ධ දර්ශනය සමා වෙන ස්වාමීන් වහන්සේ සියලුම ගෞරවයෙන් මා කියන බුදුන් වහන්සේගේ දේශනාවන් සාර්ථකයි අම්මාකාරයක එක්ක ප්‍රතිතර්කයක් හැටියට නැත්නම් සමපාත වීමක් හැටියට තත්කාලීන ඉන්දියානු දර්ශනවාද තමයි යම් දර්ශනවාදයන් වල එන මූලිකාංගයන් වලින් ඔබට ගියා ඒකව වර්ධනය ඉතින් ඒ වගේ කේමදාසයන්ගේ භාවිතාව තුළ තිබුණේ ඒ වගේට තිබූ සියලුම දෑ සමග ඔහුගේ පරිකල්පනය එකතු කිරීම බීතෝන් නැති වුණාට පස්සේ බීතෝන් වගේ සංගීතඥයෝ වෙන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ ලෝකෙ. ඈ මොසාට් නැති වුණාට පස්සේ මොසාට් වගේ එන්නේ නැහැ. අර බලාපොරොත්තු වෙන්නේ. ඒ කම්පියුටර්. ඒකට ඒ එන්නේ ඇත්තටම ඒ ලක්ෂණ. ඒකන විද්‍යාත්මක ලක්ෂණ. මොකද කේමදාස කෙනෙකු පහළ වීමේ මොහොත ඒ මොහොතේ අවශ්‍යතාවය. ඒ මොහොතේ දේශපාලන, ඒ මොහොතේ සමාජ විද්‍යාව. ඒ මොහොතේ කලාත්මක පරිසරය. ඒ අදාළ මොහොතේ මොහොතේ නිර්මාණකරුවාගේ ස්වરૂපේ, වේශය වෙනස්. මම හිතනවා ඔහු අපිට මම ඉන්දිකා සහෝදරය කිව්වාගේ අපිට නිතර කියු දෙයක් තමයි මා කියන දේ නොකරමු අපිට තේරෙන්නේ නැහැ. මා කියන දේ නොකරමු මොකද්ද මේ කියන්නේ? මං කියන එක කරන්න එපා. ඉතින් අපි උපරිම උත්සාහ කළා මේක නොකරේ. ඉතින් කිසිම ක්‍රමයක පොඩි අධ්‍යාපන කරලා තිබුණා මම හිතනවා දේවදාසයන් නියෝජනය කරන සංගීතමය ඓතිහාසික මොහොත නැවතෙන්නේ නැහැ. ඒ ඓතිහාසික මොහොත ආවත් විතරයි දේවදාසයන් හෝ ඊට අදාළ සංගීතයට අදාළ මේ දේවදාසයන්ට අදාළ මොහොත නිෂ්පාදනය වෙන්නේ පතිරාජලා ඈ මෙස්ටගේ එහෙම නැත්නම් නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුර නැගී සිටීම බිඳවැටීම ලංකාවේ ගත්තොත් එහෙම 56 විප්ලවය ඈ සහ 71 දක්වා විප්ලවය ඒව නැවත සිද්ධ වුණොත් ඔන්න කේමදාස කෙනෙක් හැදෙනවා ඒක තමයි මට කියන්න තියෙන දේ නමුත් කේමදාසයන් විද්‍යාව කේමදාස වේදය කේමදාස භාවිතේ නැත්නම් ඔහුගේ වේදය ඒක පරිශීලනය කරලා ඒක නොකර ඉන්න කෙනෙක් ඒද කියලා අපි හිතන්න ඕන. ඒක මොකද ඔහු කරපු දේ කරන මොහොතක් නෙවෙයි මේක. ඔහු කරපු දේ කරන තැනක් නෙවෙයි මේ. ඉතින් මම හිතනවා ඒ අදහස මම හිතනවා පුත් සමග සමීපව වැඩ කළ ඔබ වැනි කලාකරුවන්ට වඩාත් දැනෙනවා ඉතින්. ඒ මොහොත ක්‍රමිකව ක්‍රමිකව වෙනස් වූ ආකාරය ගැන. සම විශේෂම රසිකයාගේ පරිණාමය. අවපරිණාමය කියන එක වඩා යෝග්‍යයි. නමුත් ඒ පරිණාමය ඒ සියල්ල මත තමයි මේ සියල්ල තීන්දුවේ. හැබැයි ඇත්තටම කේමදාසයන් සමාජගත වීම සම්බන්ධයෙන් මට මතකයි එරික්කිලා පාරච්චි වතාවක් කිව්වා කේමදාස භෞතිකව මියගිය පසු ඔහුගේ සංගීතය සමාජගත වෙනවා කියලා. ඒක මම හිතනවා දැන් හැබෑවක් කියලා තියෙනවා. කේමදාසයන් ගැන කියවීමක් නූතන પરම්පරාව තුළ තියෙන එක. ඉතා වැදගත්. ඔහු පරිශීලනය කළ යුතු විද්‍යාත්මක අර්ථයෙන් එහෙම ගත්තා ඊපස්. ඉතින් ඒත් එක්කම කියන්න එක දෙයක් තියෙනවා හිමා. කේමදාසයන් සහ සුනිල් සාන්තයන්ගේ ලංකාවේ පතාක යෝධය දෙන සංගීතය මේ දෙන්නගේ ප්‍රධානතම ගායකයෙක් කියලා අයිවර් ඩෙනිසන්. අයිවර් ඩෙනිසන් මේ මොහොතේ අතිශය වයෝවෘද්ධ වෙලා අතිශය රෝගාතුර වෙලා ඉතින් අපි එතුමගේ ශිෂ්‍යෙක් මමත් ඉන්දික සහෝදරෙක් මම හිතුවා. මේ අයිබුඩ් ඩෙනිසන් කියලා කියන්නේ කේමදාසයන්ගේ ප්‍රධානතම ගායකයා. පුරුෂ ගායකයා. බේස් පරාසයේ සිට ඉහළ ටෙන කවුන්ටර් ටෙන පරාසය දක්වා යා හැකි ගායකයා. ඉතින් ඔහුව රැකබලා ගත යුත්තේ ඇත්තටම අපිම තමයි. ඔහු අපිට දුන් දෑ සමග. වඩින් බිමට වඩින් වර්ණමාලි කුමාරියේ බිමට වඩින් බිමට වඩින් වර්ණමාලි කුමාරියේ ඔන්න ගොර විරම් රකුසෝ මමු කැලෑ පිටන්නේ නමු ඔන්න ගොර විරම් රකුසෝ මමු කැලෑ පිටන්නේ නමු සවනින් අසාවිනිස් කන්න ලව්ව පුරාණයේ දුක් බිමනින් පොළවට වැඩි ස්වර්ණමාලි කුමාරියේ වග රකුසු වෙසින්නේ විලියේ පූජා කළ මිනිසම් වග රකුසු වෙසින්නේ විලියේ බිමට වඩින් සන්නමාලි කුමාරියේ ඔන්න ගොරවිරම් රක්තෝ අම් කැලෑවි දන් දෙනවෝ ඔන්න ගොරවිරම් රක්තෝ අම් කැලෑවි දන් දෙනවෝ කපලු නටන කප කියෝ ළඟ පිළිකුන් පල හට ගන්නේ දෙවිය ගෞ කෝටි වරුස අප යහතින් පැටවුන්නේ ගන්නට නුඹරුම් විමානයෙන් රැකගන්නේ ඉදි රැක ගන්නට නුඹරුම් විමානයෙන් රැකගන්නේ වඩි බිමට වඩි සර්ණමාලි කුමාරියේ බිමට වඩි බිමට වඩි සර්ණමාලි කුමාරියේ ඔන්න ගොර විරම් රකුසෝ මමු කැලෑ විදන්නේ නමු ඔන්න ගොර විරම් රකුසෝ මමු කැලෑ විදන්නේ නමු කපුරු දුවන දෙලින් අප පැදකුණු කළ වැතියෝ හිරුදක සතරක් පිට මේ භවනා දුරු ගුණ ගැතියෝ පොරෝගියන් හරිවලයට තිරස නමන වන දෙවියෝ අපට පීඩ වනු කෙලෙස දහේ දෙද බල අද නැතියෝ අපට පීඩ වනු කෙලෙස දහේ දෙද බල අද නැතියෝ Oh! හිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ හිමට වඩින් හිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ ඔන්න ගොරවි රංගමුතෝ අමුකලා විදන් දෙනමු ඔන්න ගොරවි රංගමුතෝ අමුකලා විදන් දෙනමු හිමට වඩින් හිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ හිමට වඩින් හිමට වඩින් ස්වර්ණ අද ස්වදේශීය රටා අපේ වාදක මණ්ඩලය සිතාර වාදනය නිහාල් පෙරේරා සමග දිලුෂ රවීන්ද්‍රනාත් වයලින් වාදනය ෂෙල්ටන් විජේසේකර මල්ශංකර රත්නායක ඩබ්ලිව් ජේඋපාලි ඉන්දුනාත නන්දසිංහ කීබෝඩ් හසන්ත ජයලල් සමග සුගත් හෙට්ටිආරච්චි ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ ප්‍රසාද් සිල්වා තබ්ලා විදිත රණවීර ඔක්ටෝපැඩ් නරිදු චතුරංග සමග සිසිර ධර්මරත්න ලීඩ් গিitar වයමින් අද සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය කළේ නාලක අංචන කුමාර. බටන්ලා වාදනය කළේ චානක බෝගොඩ. මාස්ටර් එක වැඩ කළ වාදනය කළ ඒ වගේම අපේ ෂෙල්ඩන් අයියා නිහල් අපේ ප්‍රවීණ වාදශිල් මේ මාස්ටර් එක වැඩ කළ උදවිය. ඉතින් ඔවුන් අපිට බොහොම වටිනවා. බොහොම ස්තුතියි. අද මැදිරි සහාය චන්ද්‍රසිරි වික්‍රමසිංහ සමග අතුල සිරි සපුතන්ත්‍රී නාද සංකලනය කළ ආනන්ද පද්මසිරි තරුණ දිසානායක සමග සඳරුවන් ලියනගේ. අධීක්ෂණය කළේ බහතේ ජයතිලක, නිෂ්පාදනය කළේ Marshala Fernando. Sri Lanka Telecom PO TV channel 365 කණ්ඩායමට බොහොම ස්තුතියි. SLD POTV විෂන්කොම් ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්න මහත්මයා බොහොම ස්තුතියි. සහෘදෙක් uh, මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට අපට හයිය දෙන්නේ ඔහු ඇතුළු කණ්ඩායම. බොහොම ස්තුතියි. මම හිමානන්ද රාජපක්ෂ අපි uh, ලබන මාසෙත් uh, මුණ ගැසෙනවා ස්වදේශීය රට අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටාවෙන් මුණ ගැහෙමු. තවත් එකක් කෙටි වාක්‍යයක් කියන්න අවශ්‍යයි. මම හිතනවා මෙතන ඉන්න බොහෝ දෙනෙක් කේමදාසයන් සමග ජෛවමය වශයෙන් ගනුදෙනු කළ පිරිස ඒක ඊටාම සතුටට කාරණා මම ඊටාම සතුට වෙන දේවල් කීපයක් තියෙනවා මේ ශතවර්ෂයේ ඉපදෙන්නට ලැබීම ගැන. අපි ඉපදුනේ අපි තුමු ලෙනින් වගේ ආදෙක් හිටපු ශතවර්ෂය. එතකොට අනිත් පැත්තෙන් ගත්ත ලංකාව ගත්තොත් එහෙම ලෙස් ජේම්ස් පීරිස් වේවා, පතිරාජ වේවා, ජයන්ත සහෝදරයා, ජැක්සන් ධර්මස් බණ්ඩාරනායක, අමරදේවයන් මේ වගේ අය හිටපු ශතවර්ෂයක. ඉතින් මම හිතුවා ඒකෙනුත් කේමදාසයන් වගේ කෙනෙක් එක්ක ඉතා සමීපව ආනාපානසතිය ගැන අපතේ ශිෂ්‍ය විද්‍යාර්ථීන් හැටියට ලැබෙන ඔබේ දේශනාවන්ට සම්බන්ධ වෙන්නේ ඉතින් නිර්මාණ ශිල්පාව ජෛවමය වශයෙන් අත්විඳින ලැබීම කියන එක ඉතාම වැදගත් දෙයක් ඉතාම ගෞරවණීය දෙයක්. තාමත් මට සම්මානයක් හම්බුනොත් එම වීමයි රීච් එකේදී මම ඒකත් අරන් ගිහිල්ලා අර අපේ පරණ මේ කාපාක්කේ තමයි තිබුණේ මේ පදනම. කේමදාස පදනම. මම එතනට වෙලා වාඩි වෙලා අහන් ඉන්න මේ පරණ නාදයන් අපි ගායනා කළ හැටි මාස්ටර් කෑ ගහන හැටි අර සියල්ල චිත්‍රයක් මෙන්න නැවත නැවි පේනවා. ලැබවන්නට උණුසුම ඔබ දුරුලේ මාලද ඔබ දුරුලේ මාලද අසුහුගින් හානේ හිත හිරු නොබසින නැදියම් රැහෙක් උණුසුම වද ගත පිටි තුරුළු කරගෙන ළමදට ඒ සුමුදු මල් කැකුල ලැබ ගන්න ඔෆිස් එකට අලුත් ඩේටා පැකේජ් එකක් කරා. ඇත්තට? ඔව් SLT ටෙරාබයිට් පැකේජස් වලට මාස 3ක්ම 125 ගානේ වැඩිපුර ඩේටා දෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඔය. දැන් ඉතින් පීන පීන ඉන්ටර්නෙට් යමු. පීනන නෙමෙයි කිවි දෙන්න. කොච්චර ඩේටා හම්බ වෙනවද? ඉවරයි කරන්න බැරි තරම්. පෙබරවාරි 20 වෙනිදා මාර්තු 20 වෙනිකල් කාලය තුලත අලුතෙන් ගන්න හෝ අප්ග්‍රේඩ් කරන web lite, web inspire, web premier packages වලට තමයි මේ වාසිය ලැබෙන්නේ. වැඩි විස්තර දැනගන්න 12යි 12ම තන්න. SLT වෙතින් ඉස්සරහට තව හොඳ හොඳ ආරංචි තියෙයි. ශ්‍රී ලංකාවේ අංකීකේ බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය පාන විශ්කට අලුත් ඩේටා පැකේජ් එකක් කරා. ඇත්තට? ඔව් SLT ටෙරාබයිට් පැකේජස් වලට මාස 3ක්ම 125 ගානේ වැඩිපුර ඩේටා දෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඔය. දැන් ඉතින් පීන පීන ඉන්ටර්නෙට් යමු. පීනන නෙවෙයි කී දෙන්න. කොච්චර ඩේටා හම්බ වෙනවද? ඉවරයි කරන්න බැරි තරම්. පෙබරවාරි 20 මාර්තු වික්‍රමණකල් කාලය තුලත අලුතෙන් ගන්න හෝ අප්ග්‍රේඩ් කරන web lite, web inspire, web premier packages වලට තමයි මේ වාසිය ලැබෙන්නේ. වැඩි විස්තර දැනගන්න 12යි 12ම තන්න. SLD වෙතින් ඉස්සරහට තම හොඳ හොඳ ආරංචි තියෙයි. ශ්‍රී ලංකාවේ අංකීකේ බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය. ආන් ඔෆිස් එකට අලුත් ඩේටා පැකේජ් එකක් කරා. ඇත්තට? ඔව්. SLT ටෙරාබයිට් පැකේජස් වලට මාස 3ක්ම 125 ගන්න වැඩිපුර ඩේටා දෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඔය. දැන් ඉතින් පීන පීන ඉන්ටර්නෙට් යමු. පීනන නෙවෙයි කිවි දෙන්න. කොච්චර ඩේටා හම්බ වෙනවද? ඉවරයි කරන්න බැරි තරම්. පෙබරවාරි 20 මාර්තු 20 වෙනකල් කාලය තුලත අලුතෙන් ගන්න හෝ අප්ග්‍රේඩ් කරන web lite web inspire web premier packages වලට තමයි මේ වාසි ලැබෙන්නේ. වැඩි විස්තර දැනගන්න 12යි 13ම තන්න. SLD වෙදී ඉස්සරහට තව හොඳ හොඳ ආරංචි තියෙයි. ශ්‍රී ලංකාවේ අංකීකේ බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය. පෙරවරු 11යි මේ ස්වදේශීය සේවාව. එසේන පුවා අනුග්‍රහය ලංකාවේ අංක 1 QST RB 500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට දෙපම් දේශීය කුතුහලකන අපගේ ශක්තිය ලංකා සතුට අපේ කමින් පෙරණ ඔබේම තැන. අද මිලට භාණ්ඩ 200කටත් වඩා වැඩියෙන් සුවිශේෂී වට්ටම්. අදම පියන ගන්න. ලංකා සතුස. අදම මිලට ඔබේම තැන. බලින්ම දේශීය පුවත. වසර 2020 වෙන විට මෙරට නිදන්ගත වකුගඩු රෝගයට හේතු වන නිශ්චිත කරුණු හඳුනා ගනිමින් එම රෝගය මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය නිසි ප්‍රතිකාර ආරම්භ කිරීම ජනාධිපතිතුමාගේ ඉලක්කය බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසීල ඉද්දවල මහතා පවසයි. දැන් විදිස් පුවත ඉන්දියාව සහ කැනඩාව අතර ක්‍රීඩා අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණය යන අංශ යටතේ අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තිබේ. මේ ක්‍රීඩා පුවත ජාතික කඹ ඇදීමේ සම්මේලනය සංවිධානය කරන ජාතික කබඇදීමේ තරගාවලිය අද සහ හෙට කිලිනොච්චි මැදිමහල් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මෙවර තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 18ක් සහ කාන්තා කණ්ඩායම් 7ක් සහභාගී වෙති. එසැන පුවත් තවත් පැයකින් පාසුන් නැහැ කියාපු විදිහටම අපේ ගේ ශක්තිමත්ව හදනවා වගේ. මහත්යෝ ගෙදරක පාට වෙනස් කරන්න පුළුවන්. ගාන තීන්ත වෙනස් කරන්න පුළුවන්. දාන කම්බි වෙනස් කරන්න බෑනේ. ඒකයි මම හැම විටම මෙල්බන් වානේ කම්බිම තෝරගන්නේ. දෙවිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශීය කුටලකන අපගේ ශක්තිය ලංකා සතුස අපේ කමින් තෙරණ ඔබේම තැන අඩුම මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ හාල් කිරිපිටි බිස්කට් සීනි පරිප්පු තෙල් වර්ග තවත් භාණ්ඩ 200කටත් වඩා වැඩියෙන් සුදේශී සීමට්ටම් අදම පියනගන්න ලංකා සතුස අඩුම මිලට ඔබේම තැන සිංහල දමිළ මුස්ලිම් බර්ගර් මැලේ වැඩි ජනතාව සහජීවණයෙන් ජීවත් වෙන වටකී ශ්‍රී ලංකාව මේ විචිත්‍රත්වයේ තුල පවත්නා සුන්දර වර්ණවත් බව අපේ ශක්තිය ලෙස අවබෝධ කරගනිමු. බිම්මට්ටමින් ජාතික සංවාදය ආරම්භමු. සුභාරතී සෑම සමුදාවකම පෙරවරු 7 සිට 8 දක්වා ස්වදේශීය සේවෙන් අනුග්‍රහය ජාතික සහජීවනය සංවාදහා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය අනතුරු වර්ග පහක රසම රස ගුණම ගුණ ඇක්ව ලිව් 0 කොහොමද අර බෝයිගේ ගැම්ම? ඕකද කියන්නේ ගැම්ම නෙමෙයි යන්න. Excuse me. වතුර තියෙනවද? Yes, try this. Better than your regular drink. Thirsty එක නිවන නියම herbal gum aqua live zero. ෂා. අඟට මාර ගම්මක් ගන්න. ගම්මක් නෙමෙයි aqua live. සීනි නැති, කැලරි නැති aqua live zero. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් භවිතයෙන් ඉවත් කළ යකඩ සමු පිත්තල ඇතුළු ලොට් 25ට අයත් භාණ්ඩ තොගයක් විකිණීම සඳහා ටින්ඩර් කැඳවේ 2018 මාර්තු 12 වෙනි දින දක්වා සතියේ වැඩ කරන දිනයන්හි පෙරවරු 9 සිට පසුරු 4 දක්වා කාලය තුල ගුවන්විදුලි සංස්ථා ඒකල විකාශනාගාරයේදී භාණ්ඩ පරීක්ෂා කළ හැකිය. මෙසොරහම ටින්ඩර් අයදින්පත් ඉහත කාලය තුලදීම සම්මත නිදහස් කරපෙන් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ සෙටෝ මයිෂින් ආපසු නොගෙවන රුපියල් 1000ක ටින්ඩර් ගාස්තුවක් සහ ආපසු ගෙවන රුපියල් 10000ක තැන්පත් මුදලක් ගෙවීමෙන් ලබාගත හැක. මෙසේ පරිදි සම්පූර්ණ කර ලද ටෙන්ඩර් අයදුම්පත් බහලන කවරෙහි වම්පස උඩ කෙළවරෙහි ටෙන්ඩර් අංකය පැහැදිලිව සටහන් කර 2018 මාර්තු 13 වන දින පසුර 1:30ට පෙර ලැබෙනසේ ලේකම් ටෙන්ඩර් මණ්ඩලය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නිදහස් චතුරස්‍රය කොළඹ 40 පිටියට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අධ්‍යක්ෂ මුදල් කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටිය පහළින් කළ යුතුය. ටෙන්ඩර් විවෘත කිරීම එදිනම පසුර 2ට සිදු කෙරේ. වැඩි විස්තර සඳහා 0112 69 19 87 දුරකථනයෙන් කලමනා කල්පනාකරු සැපියුම් හා ආනයන අමතන. පෙරවරු 11යි විනාඩි 5යි ඇතුළු පැත්ත සජීවීව ගෙන එන්නට මේ වැඩසටහනට අදත් දායකත්වය ලබා දෙන්නේ ඩයබරස් සොයුරු නිවේදක ශාන්ත රෝහණ රණවක. ශාන්ත ඔබට අවස්ථාව